නිල්ගුණ පුරා කොළඹින් 105.7 රන්ගිරි ශ්‍රී ලංකා ඕ හෝ හෝ අගුරයාමි සුවදෙතාමි අගුරයාමි සුවදෙතාමි තීර්ථජ සිනමා කවිත්වයක සාරාණ ප්‍රාප්තියක මුදරාවලෝකනය මට ආලෝකයෙන් දේවි සංසාරේ සුදා සුදා රැවුනා රසය මිහිර දැනුමක් ඇතිව විදී ඉතිරියේ මියුගේ සරණ බස්මී දේව මිතුරනි අපේ සිංහල සිනමාවේ තියෙන රසවත් අත්දැකීම් හොයාගෙන යනකොට දැන් එක එක්කෙනාගෙන් අපි ප්‍රශ්න කරොත් එහෙම ඇයි ඔබ මේ සිංහල සිනමාවට වඩා ආදරය කරන්නේ කියලා අපිට විවිධ පිළිතුරු ලැබෙන්න පිළිවන් ලලිත් මහත්මයා සමහර දෙනෙක් කියන්න පුළුවන් මේ අපේ චිත්‍රපටවලට ආස කරන්නේ එදා රංගන ශිල්පීන් ශිල්පිනියන්ගේ මේ රංගන දායකත්වයට නැත්නම් එදා කතා පුවතට නැත්නම් මේ අනිකුත් මේ කලා නිර්මාණات එක්ක බලපුවම සිනමාව යම් වෙනස් ආකාරයක රසයක් වෙදින්න පිළිවන්. ඒ නිසා කැමතියි කියලා. සමහර දෙනෙක් ඊට හාත්පසෙම වෙනස් පිළිතුරක්. අපි කැමති මේ ගීතවලට. ගීත නිසා අපි චිත්‍රපට වලට වඩා ආදරය කරනවා කියලා. දැන් තරුණ පරම්පරාව ගත්තොත් එතකොට එහෙම මලිත් මහත්මයා අපි දක්න සමහරලාට ඒ ගීතයට වුන් වඩා ආදරය කරන සමහරට මේ ගීතේ ගායනා කරපු මුල් ගායකයෝ හෝ ගායිකාවත් ඔවුන් නොදන්නවා වෙන්නත් පුළුවන් මේ ගීත වලට ඔවුන් ආදරය කරනවා සමහර දෙනෙක් ඉන්නවා ඇත්තට මේ ගායකයාට ගායිකාවට වඩා කැමති නිසා සිංහල චිත්‍රපට ගීත ඔවුන් අතර ඉතාම ජනප්‍රියයි දැන් මේ වගේ විවිධ හේතුන් මත සිංහල සිනමාවත් එක්ක අපේ මිතුරන් බැඳලා ඉන්නවා අපි සමහරලාට චිත්‍රපට ගැන කතා කරනවා ඒ රංගන ශිල්පීන් ශිල්පිනියන් ඒ අධ්‍යක්ෂකවරුන් පිළිබඳව අපි කතා කරනවා හැබැයි මේ ගීතවලට වුන් තබා තිබෙන බර පිළිබඳව අපිට මේ යම් අවබෝධයක් ලැබුණ නිසා අද කල්පනා කළා සිංහල සිනමාව තුළ හිටපු සිංහල සිනමාවේ ගීතාවලියට ආදරණීය බව එක් කරපු ගායන ශිල්පියා ශිල්පිනිය යලි මතක් කරවා ගන්න ගීත නමයක් ඇතුළේ. ඔබ සිංහල සිනමාවේ ගායකින් ගායිකවන් මතක් කරන්න කිව්වොත් වඩා කැමැතිම කෙනා මතක් කරන්න කිව්වොත් මම හිතන්නේ බොහෝ පිරිසක් මේ ගායකයා හෝ ගායිකාව නම් කරනවට සැක නැහැ. ඒ නිසා අද අපි කල්පනා කරන්නේ සිංහල සිනමාවේ සුපෙම් හඬත් සිංහල සිනමාවේ කලාශූරී ගායන ශිල්පිනියකගේ හඬත් ඔබට ආදරණීය විදියට රස වෙදින්න ලබා දෙන්න. එහෙම නැතිනම් ධර්මදාස වල්පොල කලාශූරී ලතා වල්පොල එක්ව ගැයූ යුග ගීත කීපයකුත් ඒ වගේම ඔවුන් තනි තනිව ඒකල විදියට ගායනා කරපු ඉතාම ජනප්‍රිය වුණු සිංහල සිනමාවේ ගීත කීපයක් අද අහන්න ලබා දෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. අපි මේ ගීතාවලිය තෝරා ගන්න විශේෂ හේතුවකුත් තිබුණා. අපිට ලිපි සහ දුරකථනෙන් කතා කරන අය ගත්ත බොහෝ වෙලාවට ඔවුන්ගේ නම් වලින් මේ ගීත ඉල්ලීම් කරලා තිබුණා නලිත් මහත්මයා. ඒ නිසා අද මේ සතිය මේ ආදරණීය ගාන ශිල්පියා සහ ශිල්පිනිය වෙනුවෙන් අපි වෙන් කරවා තමයි. මේ ගීත පෙළ ඇත්තටම අලුත් මේක තමයි. මොකද අපේ රසිකයන් විශේෂයෙන්ම අපේ රසිකයන්ගේ ඇහුවොත් 100ට 60ක් 70ක් කියන්නේ මා කැමතිම ගායකයා ධර්මදාස වල්පොල කැමතිම ගායිකාව ලතා වල්පොල. ඉතින් ඒකෙන් තමයි අපි මේ ගීත පෙළ ඔබ තෝරගත්තේ. හසී සංගතී ಆಲಯ ಬೆಂದ ಸದಾನು ನೆಪಿ ಮಧುರಲು ಸಿಂರಜಿನ ಒಬನಂ ತಿರುಳ ಮಮಯ ಉಬೇ ತಿರತೆ

ඇදුණු නිදහසේ මහද සල්ගසේ උතුම් සමන් මල් වැල ඔබනේ ඇදුණු නිදහසේ මහද සල්ගසේ උතුම් සමන් මල් වැල ඔබනේ ඔබ උමරුවේ බැඳිරුවල ඔබයි සියතද යන තෙම් හබල මමයි තෙම් හබල මමයි තෙම් මුරුවේ බැඳිරුවල ඔබයි සියතද යන තෙම් හබල මමයි තෙම් හබල මමයි නිවදයි රජිනී යමි මෝ බරජ බබා තමයි අතුලේ මුතුළු ගයි කතරම් කඳේ කින පළදී මෝදමා තමයි අතුලේ මුතුළු ගයි කතරම් කඳේ කින පළදී අහසේ සඳසේ කඳේ ලපලසේ ආලය බෙන්ද සදානු නැසේ මధుර නාසෙන් රැගෙන මමනෝ ඉරුල උමද මගේ සිරසේ ಹಸಿ ಸಂದತಿ ಸಂದೀಲ ಪಲಿಸಿ ಆಲಯದಿಂದ ಸದಾನುನಿಸಿ ಮಧುರಲುವ ತಿಂದರಿನವನು ತಿರುಳ ಮಮಯವು ಬೇಸಿರಸೆ ಆ පින්වත්නි අපි අද දවසේ මේ වැඩසටහන ආරම්භ කරපු ගීතය ඔවුන් දෙදෙනාගේ ඊටම ජනප්‍රියම යුග ගීතයක්. ගීතය රචනා කළේ කරුණාරත්න බේසේකරයන් දක්ෂිණ මූර්තියේ සංගීතය නිර්මාණය කරපු ගීතය අඩංගු වෙලා තිබුණේ 1958 නොවැම්බර් මාසයේ 29 වෙනිදා තිරගත වුණු සරදම් චිත්‍රපටයට. ඊළඟට තෝරාගෙන තියෙන ගීතය මොකක්ද මහත්මයා? 1957 ධර්ම මාසේ ඒ කියන්නේ ඔක්තෝබර් මාසේ 31 වෙනිදා මුල්ලරට පිරගත වුණු සේපාලි චිත්‍රපටයක ධර්මදාස වල්පුල ගැයූ ඉතාමත් මිහිරි ගීතයක්. මේ සේපාලි චිත්‍රපටයේ කතාව උපුටාගන්නේ ජනප්‍රිය හින්දි චිත්‍රපටයක් වුණු දුලාරි චිත්‍රපටයෙන්. මේ දුලාරි චිත්‍රපටයේ තිබෙන ගීතයක් මොහම්මද් රාෆි ගායනා කරන සුහානීරාත් ඩල්චුකි මේ ගීතය ඉතාමත් ජනප්‍රිය වුණා. චිත්‍රපටයේ නිෂ්පාදකයා රොබින් තම්පෝ අධ්‍යක්ෂණය කළේ රොබින් තම්පෝගේ පියා WMS තම්පෝ. මේ රොබින් තම්පෝ මහත්මයා කිව්වා චිත්‍රපටයේ සංගීතවත් කරන වී ක්‍රිෂ්ණමූර්ති මහත්මයාට කිව්වා අර සුහානී රාත් ඒ ගීතයම සිංහල සිංහල පද යොදලා අපි මේ චිත්‍රපටයට අරගමු කරා. නමුත් වී ක්‍රිෂ්ණමූර්ති කියන්නේ මේ අන්ධ සංගීතඥයෙක්. ඔහු කිව්වා නැහැ. අපි ඒක සමාන වුණු ගීතයක් අපි මේ චිත්‍රපටයට යොමු නිර්මාණය කරනවා. ඔබට මිසෙන රත්නයන් පද රචනා කළ ධර්මදාස වංශල ගායනා කළ අත්තකම සේපාලි චිත්‍රපටයේ ගීතයක් දුලාරි චිත්‍රපටියේ මොහම්මඩ් රාෆි ගායනා කරපු ගීතයක් අදත් එක හා සමානවම එක සැලේ ජනප්‍රියයි. සෞම්‍ය රාත්‍රියගේ විදායති චින්තාමනාවේ මගේ ත්‍රිවිධති ඒ සෞම්‍ය රාත්‍රියගේ විදායති චින්තාමනාවේ මගේ ත්‍රිවිධති कितनी संसार का गया चेतनी रमनी है घूमते वो सुंदर चनी संसार का गया चेतनी पालिका से पालिका मांगे अमानंदनी बोली ശുഭകാമനാദേ മകീർത്തി സൗമ്യരാത്രിയകി വിലായത്തി ശുഭകാമനാദേ മകീർത്തി संसावहर दे मेरी गलाना कोई रेल ए दो कियाना बनाना हंसा बहर दे मेरी गलाना कोई रेल ए दो कियाना बनाना आनन्दरासि सौम्यकान्ति मादरी देव्यो මනාවේ මගේ ශ්‍රීමති තෝම් රාත්‍රියේ ගිවිදායති මනාවේ මගේ ශ්‍රීමති ලලිත් මහත්මයා නිකන් නෙවෙයි සිංහල සිනමාවේ සුපෙම් හඬ කියලා ඔහුට අපි කියන්නේ. මේ ආදරණීය බව නිසාමයි. ඔහු දැන් අර ගීතය ගායනා කරනකොට අර මුමුණ කොටස බලන්න. ඒ කොටස අහගෙන හිටියත් ඒ ආදරණීය බව අපිට දැනෙනවානේ. දැන් ඇත්තටම මේ වචනපලියේ තියෙන අරුත ගත්තාම අරුත් ගැන්නෙන ඔහුගේ හඬත් එක්ක. ඔව් දැන් සමහර විට අපේ කවුරු හරි රසිකයෙක් මේ ගීතය අහන්න පුළුවන් මේ වැඩසටහනේ විනාඩි 10 12ක් පරක්කු වෙලා. ඒ පරක්කු වෙනකොට සමහර විට මේ ගීතයේ ඒ මොමුණන කොටස වන්න පුළුවන්. උට අහන්න සිද්ධ වෙන. නමුත් ඕතෘප්තිමත් වෙනවා මුළු ගීතේම Taman අහන්න ලැබුණත් ඒ කොටස හරි අහන්නට තමන් පින් කරපු නිසා. ඇත්තටම මේ සිංහල සිනමාවේ තියෙන මේ ගීතවල විශේෂත්වය ඒකයි දැන් මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ 1958 වසරේ. හැබැයි අදටත් ඒ වළංගුභාවයේ විදිහටම තියෙනවනේ. ඒ වගේම තමයි ධර්මදාස වල්පොළු මහත්මයාගේ පුතුන් තිදෙනා මේ තිදෙනාම මේ ගීතේ ගායනා කරලා තියෙනවා. නමුත් ඒ පුතුන් තිදෙනාගේ ගායනයට වඩා තවත් අංක එකතම තියෙන්නේ මේ පියා ගායනා කරපු ගීත. හරි අපි ඊළඟට යනවා කලාශූරි ලතා වල්පොල මහත්මිය ගායනා කරපු මේ ගීත අතර මේ නිතර නොඇසෙන ගීතයක්. හැබැයි අර තරුණදාස් වල්පොල මහත්මයා ගායනා කරපු ගීතේ වගේම බොහොම ආදරණීය ගීතයක්. ප්‍රේමී වේදනා විඳින පෙම්වතියකගේ විලාපය මේ කපටිකම චිත්‍රපටයේ 1966 ಜೂಲಿ ಮಾಸ ಸಿದ್ಧನಿಂದ ಚಿತ್ರಪಟ ನಿಷ್ಪಾದನೆ ಕಲೆ ಇಎಪಿಎ ಬಿರುಸಿನ ಅಧ್ಯಕ್ಷನೇ ಕಲೆ ಕೆ ಡಬ್ಲ್ಯೂ ಪೆರೇರ ಸಂಗೀತೋತ್ಕಲೆ ರಾಕ್ಸಾನ್ ದೀಪದ ರಚನೆ ಕರುಣಾರತ್ನ ಬೇಸೇಕರ ಶೂರಿಂಗ್ ಮೇ ಲತಾ ಬಾಲ್ಕೋ කිසිම හල්ලන් කොහොමද හඳුනන්නේ දිහදක ආදරකව එම යුවලයි දන්නේ බැරි කිසිම හල්ලන් කොහොමද හඳුනන්නේ Thank you. වැඩි විසි දෙම පන්නන් කොහොමද අඳුනා Oh, කඳු රට රජ රට එක ලෙස ඇසෙන අසන බොදු හඬ රන්ගිරි ශ්‍රී ලංකා මිතුරනි දැන් මේ ගීත කිහිපය ආගෙන හිට ඒ රසවත්කමක් මේ ගායන ශිල්පිනිය සහ ශිල්පියාගේ හඬ තුල තිබෙනවාද කියලා. අර දවසේ අපි මා ඇසුරු කරගෙන ඔබට අහන්න ලබා දෙන්නේ කලාශ්‍රී ලතා වල්පොල ධර්මදාස වල්පොල ඔවුන් ගැයූ ඒකල ගීතත් යුග ගීත කිහිපයකුත් එකතු කරලා. මත් මේලුව හැමදාමත් ඔබට බොහොම රසවත් වැඩසටහනක් බවට පත් වෙන්නේ ඒ වගේ ඉතාම ජනප්‍රිය වුණු ගීත මුල්ම ගීත විවිධ ආකෘතියකින් වල අපි රස විඳිනය කරන්න ඔබට අවස්ථාව ලබා දෙන නිසා. ඒ නිසා තමයි ඔබ නිරන්තරයෙන් අපිත් එක්ක මේ වැඩසටහනට සම්බන්ධ වෙන්නේ. ඉතින් අද දවසේ මේ ගීත 9ම මම හිතන්නේ ඊටාම ජනප්‍රියයි කියන්න අපේ වචනේ නොකියුවත් ආගෙන ඉන්නකොට ඔබට ඒ බව තේරෙයි. ඊළඟ ගීතයත් එහෙමම ගීතයක් තමයි හැබැයි යුගගීත ලතාවල්පොල සමගින් ධර්මදාස වල්පොල ගායනා කරන සමාජයේ අපි ඔක්කොම එක සමානයි කියන චිත්‍රපටය 1964 ඔක්තෝබර් මාසේ වැදගත් දවසක තිරගත වුණේ. වැදගත් අතර. ඔව්. වැදගත් මාසයක වැදගත් දවසක් කියලා හිතේ තියාගන්නකෝ. ඒ කියන්නේ ඔක්තෝබර් මාසේ 14 වෙනිදා තිරගත වෙන්නේ. වර්ෂය ඉතර වැදගත් නෑ. 10 වෙනි මාසේ 14. මේ චිත්‍රපටය නිෂ්පාදනය කරලා කරන්නේ රොබින් සම්පෝ අධ්‍යක්ෂණය කළේ රෝදි සිංහරත්න සංගීතස් කළේ ප්‍රේමසිරි කීමදාස සමග මොහම්මද් සලී නමුත් මේ ගීතය සංගීතවත් කළේ තියෙන්නේ ගීතනුවත් ආචාර්ය ප්‍රේමසිරි කීමදාසන්ගේ ගීත රචනය චිත්‍රණ ලැබුවේ ඒකට නතාවල් පොළ සමග වගේනේ मैं उपसुखी पुन मदन भगीने मदन भगीने सुवदन सुलगन भागी सिना भागी सिना कोई बुरकी ने पला पानी ने पला මම හිතන්නේ මේ අපේ සිංහල සිනමාවේ ගීතාවලිය තුළ ජෝතිමත් හඬ සුජාතා අත්තනායක මහත්මියගේ හඬ මේ දෙපළගේ හඬ ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ හඬ මම හිතන්නේ කිසි වෙනකොට අමතක කරන්න බෑ. එක පැත්තකින් ඉතිහාසෙ ගිහිලා බලද්දී රුක්මණී දේවියගේ අල්හාජ් මොහිදින් බෙක් මේ වගේ ගායන ශිල්පීන් ශිල්පිනියන් සුවිශාල ගීත ප්‍රමාණයක් අපේ සිංහල සිනමා පෝෂණය කරන්න ලබා දීලා තියෙනවා. ඒ අතුරින් එක් යුගයක් නියෝජනය කරපු දෙදෙනෙක් විදිහට එක් යුගයක් Taman කෙරෙහි නිර්මාණය කරගන්නට පිළිවන් වුණු ගායන ශිල්පී ශිල්පිනියක් වඩපත් වෙනවා කලාශූරී ලතාවල් පොළ සහ ධර්මදාස වල්පොළ. සිංහල සිනමාව ගැන කතා කරනකොට අනුරාධ මට තීරලා තියෙන එක දෙයක් තිබෙනවා. සමහර අය ඉපදෙන්නේ එක්තරා දෙයකට මේ ලෝකෙට ඒ කියන්නේ තමන්ගේ තියෙන සුදුසුකමද දැන් බලන්න ඇත්තටම මේ ධර්මදාස වල්පොල මහත්මයාගේ හඬයි ලතා වල්පොල මහත්මියගේ හඬයි කොතරම් දුරට එක හා සමානව තුලනය වෙනවද කියලා ඒ වගේම ඉන්න තවත් එක්කෙනෙක් ගොළු හදවත චිත්‍රපටයේ ප්‍රධාන නිලි චරිතය අනුලා කරුණාතිලක මහත්මිය මම මේ ගුරුහදොට නවකතාව කියවන කාලයේදී ඒ කියවනකොට මේ ගුරුහදොට චිත්‍රපටිය නිෂ්පාදනය කරලා තිබුණේ නැහැ. නමුත් අර ධම්මයේ චරිතය කියවනකොට මගේ මනසේ ඇඳිලා තිබුණේ මේ අනුලා කරුණාතිලක මහත්මියගේ රුව. අනිවාර්යෙන්ම ගුරුහදොට චිත්‍රපටියට ඇයව කතානායකයෙකු විදිහට තෝරාගත්තා. නිකමට අද හිතන්න අපේ සිංහල සිනමාවේ කිසිම රංග ශිල්පිනියක් නැහැ. ඒ චරිතයට හොඳින් අනුගත වෙන්න පුළුවන් රූපකායක් තියෙනවා. ධම්මිම තමයි. මම හිතන්නේ මේ වගේ ආදරණීය මතකයන් සිංහල සිනමාවේ ඒ රසවත් භාවයේ විඳපු අයට අමතක වෙන්නේ නැහැ. දැන් ලලිත් මහත්මයාට මේ මතකයන් තිබ්බා වගේ මේ වැඩසටහන අහන අපේ ආදරණීය මිතුරන්ට වැඩිහිටයන්ට ඒ මතකයේ තිබේවි කියලා අපි විශ්වාස කරනවා. අපි යමු ඊළඟ ගීතයට ධර්මදාස වල්පොල මහත්මයා ගායනා කරන මේ ගීතයත් අය වචන නැහැ කියන්නේ. <laughs> එතරම් රසාලි චිත්‍රපටයේ මේ සෞම්‍ය රාත්‍රියේ ගීතයත් දිවිගත චිත්‍රපටයේ සමදාම ඔබ මගේ කියා ගීතයක්. මේ ගීත දෙකම සිංහල සිනමාවේ අමරණීය විදිහට මුද්‍රා තැබූ ගීත දෙකක් ධර්මදාස වල්පොලයන්ගේ. මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ජයරුක් චිත්‍රපට වෙනුවෙන් ඩී ජයමන් සහ රුක්මනී දේවි අධ්‍යක්ෂණය කරන්නේ එස් එස් රාජන් සංගීතවත් කළේ ආර් මුතුසාමි ගීත රචනා කළ ඩොක්ටර් සුනිතා तुझ मगे किया आदरन किया ए रात्रि काल ये लूपिन को दया එම කාම ඔබ මගේ කියා ආදරින් කියා ඒ රාත්‍රි කාලයේ නුතින් ඉන්න කෝදයා Thank you. रही सुरम खालय अद देवी वेदना उगई पनीरी माँ है देवी सूखना

දුක සැපයි ඔබ සැනසී සිටින්නෝ අදෙන්නේ මුළු කඳුළු ඔබ දෙන්නේ දෙන්නේ කනගාමරු මගේ කියා ආදරෙන් කියා रात्रि काल में को दया तम ලලිත් මහත්තයා මේ ගීත නමයම මට තේරෙන විදිහට අපිට ඇස් දෙක පියාගෙන අහගෙන ඉන්න පිළිවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. මොව හදවතට දැනෙන අර විහෙස මහන්සිය නිවාලන මේ වගේ විවේකී ශනිදා රාත්‍රියක ලැබෙන සුවය මේ ගීත සියල්ලගෙන්න තියෙනවා. අර ඕන් දෙදෙනාගේ ගීත ටික ඔක්කොම එකතු කරලා තෝරලා තෝරලා තෝරලා තෝරලා හොඳම මේවා ටික තෝරන්න කිව්වොත් එහෙම ගීත 20ක් 30ක් තේරෙන්නේ. අන්න ඒ අතර තියෙන ගීත නමයක් කියලා මට හිතෙනවා. සසරක හැටි 1967 ඔක්තෝබර් මාසෙ 22 ශාන්ති චිත්‍රපට වෙනුවෙන් දී පැට්‍රික් රොඩ්‍රිගෝ ಚಿತ್ರಪಟ ನಿಷ್ಪಾದನೆ ಕಲಾಮೆ ಅಧ್ಯಕ್ಷನೆ ಕಲೆ ಎಸ್ ರಾಮನಾಥನ್ ಸಂಗೀತೋತ್ಕಲೆ ಆರ್ ಮುತ್ತುಸ್ವಾಮಿ ಗೀತದ ರಚನೆ ಕರುಣರತ್ನ ದೇಸೇಕರ್ ಲತಾ ಬರ್ಕೊಳ අපි ඔබට මේ ඉදිරිපත් කරන ගීත ගැන මට විශ්වාසයි හැමෝම බොහොම ස්තුතියි කියයි. ඒ ගැන තර්කයක් නැහැ. එහෙම නේද ලලිත් මහත්මයා? සත්‍යකින්ම සුන්දර ලංකා චිත්‍රපට වෙනුවෙන් 1967 අප්‍රේල් මාසේ 7 වෙනිදා සංගම මණික චිත්‍රපටයේ තිරගත වෙනවා. නිෂ්පාදනය කරන්නේ බීඑම් චන්ද්‍රසේන සමග කේ රාමසාමි අධ්‍යක්ෂණය කළේ දන්තිපාමගුරු සංගීතවත් කළ පැට්‍රික් ගුණපිටිය සමග මහදී ಏಕಗ್ರಾಚನೆ ಕವರತ್ನ ಲೋಕ ಏಕದ ಮಾತಾ ಧರ್ಮದಾಸ ಲಗ್ಗವು ಕವತ್ ಯುಕುತ್ಮಿಕ दिले तू तू तू तू मुझको ले ले दिल ना සීතලේ අසංගන කුරුළු කෙලේ Thank you. හිතානයයි නලවැල් කුරුම්මි කුඹුරා පිලන්නේ සංසාරේ මා දන්නේ සියල්ලම ලලිත් මහතා 50 60 දශකයන් තුල නිර්මාණය වුණු ඔවුන් දෙදෙනාගේ ජනප්‍රිය වුණු ගීත. දැන් අපි සූදානම් වෙන්නේ 70 දශකයට ගමන් කරන්න. 1975 වසරේ ඔවුන් ගිජලිහිනියෝ කියන චිත්‍රපටයේ යුග ගීතයක් ගායනා කරනවා. මම හිතන්නේ අපේ මිතුරන් බොහෝ පිරිස මේ ගීතය අහන පළවෙනි වතාව වෙන්න පිළිවන් අලික් මහත්මයා. ඔව් සත්‍යකින්ම මේ ගීතය මේ වැඩසටහනට තමයි මම අද මුලින්ම මේ ගෙනාවේ. ගෙනාවේ. මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ කැලණි සිංහ චිත්‍රපට වෙනුවෙන් අධ්‍යක්ෂණය කළේ රෝලන් අමරසිංහ. චිත්‍රපටයේ සංගීතවත් කළේ ප්‍රේමදාස අතුකෝරාල, ගීතේ ගායනා කරන්නේ ලතා ධර්මදාස යුවල, දීප රචනයේ ප්‍රේමකීර්තිද අල්විස්. Thank you. ಆದೀತೆ ನುಮ್ಮಿನಂತೆ ಕಸುಪೆ ಸುಂದಸಂತೆ ಕತೆ ಉನ್ನಾದಯವೇ ಪಾರಿ ಪಾರಿ ಪ್ರೇಮ ಚಾರಿ ಅಮ್ಮ ಪ್ರೇಮಿ ಚಲಸೀತೆ ಬೆಲಿ ಜೈತೆ ಅಮ್ಮ ಪ್ರೇಮಿ ಪರಾದೀತೆ सुख सुंद सखी कदम ना दया दे प्रेम

বাই এ টি টি ও টি নি দু মিনা কি হে কানে বাবা সে এ তু কৃষ্ণ বসংতি কতмна দايا গে কাভি কাভি প্রেম করি করে দেখি দিবা কি চিত্রমি মাং ওবটে ইসলা মতক করা আমি সমাজApiException 1 সমানাই কেন চিত্রপটে তিরগত হুনু মাস্য সহ দিনয় হরি গড গস মালগা টিয়া গনি কেন දැන් මම කියනවා ඩිංගිරි මැනිකා චිත්‍රපටය තිරගත වුණු වර්ෂයෙන් නොව මාසේ දිනයත් හරි වැදගත් කියලා. කියන්නේ මේ මාසේ 11 වෙනිදා තමයි ඩිංගිරි මැනිකා චිත්‍රපටය තිරගත වෙන්නේ 1956 වසරේ. මම හිතන්නේ නලිත් මහත්තයා බොහොම සතුටටපත් වෙන මේ මාසේ 11 වෙනිදා කියනකොට. ජන්මදිනේ <laughs> නේ? ඔව් ඒ කියන්නේ 1956 <laughs> මේ මාසේ 11 වෙනිදා කියන්නේ මට වයස අවුරුදු 5යි. හා ඒ ඊටත් වඩා වයසනේ. ඒක තමයි. එහෙනම් අපිට ඉදිරියේදී ළඟදී මේ උපන්දින සුබපතනක් පිළිවන් කරන ලැබෙවි. හරි. කමන්නේ අපි දැන් ගීතයට යමුකෝ. මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ එළදිව ෆිල්ම් ආර්ටිස්ට් SBS සෝමරත්න අධ්‍යක්ෂණය කළේ එස්.ඒ. සාමි සංගීතකලේ එස්.ඒ. සීදා සමග PLA සෝමපාලයන් දීපද රචනයේ කරුණරත්න අබේසේකර මම හිතන්නේ අපේ රසිකයන් ඉතාමත්ම කැමති ලතා වල්පුලෙන් ගායනා කරන ලද ගීතයක් මේ ගීතය මට මතකයි අපිට නිතරම ලිපි මගින් අපේ රසිකයන් මේ ගීතේ ලියුවා මා වහංගාවන්නේ අයියෝ සක් දෙවි කරන්නත් අපි තෝරාගෙන තියෙන්නේ. ඉතින් බක්මීල් වැඩසටහන අද කරගෙන කලාශූරි ලතාවල් පොලිස ධර්මදාස වල්පොලයන් ගායනා කරපු ඉතාම රසවත් උන් ගීත කිහිපයක් ඔබට අහන්න අවකාශය ලබා දුන්නේ. ඔබේ අදහස් දැනගන්න කැමතියි. ඔබ අහන්න වඩා ප්‍රිය කරන ගීත තිබෙනවා නම් ඒවා පිළිබඳවත් අපිට ලියන්න පිළිවන් අපේ ලිපිනේ නිෂ්පාදක බක්මී විල්ලුව රන්ගිර ශ්‍රී ලංකා ගුවන් විදුලිය දඹුල්ල. නිෂ්පාදක බක්මී විල්ලුව රන්ගිර ශ්‍රී ලංකා ගුවන් විදුලිය දඹුල්ල අපේ ලැබෙන බොහොම ස්තුතියි අදත් අපේ වැඩසටහනේ සහාය නිෂ්පාදකවරයා ලලිත් ප්‍රනාන්දු මහත්මයාට නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහණ කප්කොටුව. ඔබ සියලු දෙනාට දරුවන් සරණයි. रे

I do. పాండు కుళ్ళ వాసు చదువును Yeah.